භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ උත්තරීතර ධර්මයේ තරම් සැපදායක දෙයක් මේ මුළුතුන් ලෝකයේහිම වෙන ඇත්තේ නැහැ. කාමාදී චේතනාවන්ගෙන් නිරන්තරයෙන් ඇවිලෙන ලෝකෙට බුදුබණ පදයක් තරම් නිවෙන්නට මගක් වෙන නැහැ. ගොඩක් දෙනෙක් සැපේම බලාපොරොත්තුෙන් සැප හොයාගෙන ලෝකයේ තුල ඇවිලෙන ජීවිතයක් තුල තවත් ඇවිලීම ඇතුළේ නිවීම සෙව්වට ඒක ප්‍රායෝගිකව කිසිම විදිහකින් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. නිවීමක් ලබනවා නම් නිවීම ලද හැක්කේ ඒ ඇවිලෙන ලෝකයට ප්‍රතිපක්ෂව යන ගමනකින් මිසක් ඇවිලෙන ලෝකයට අනුගතව යන ගමනකින් නෙමෙයි. ඒ නිසා නිවීම උරුම කරගන්න නිවීම ලබන අපට බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගය තාම වැදගත් වෙනවා. වෙනනම් මගක් ඇත්තේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ ධර්මය හා සමාන වෙනත් සරණක් ඇත්තේ නැහැ. ඒ ධහම සරණ කොට ඒ ධර්මයේ සරණ කොට පවතින අපිට අනන්‍ය සරණක්. වෙන සරණවල් නැහැ. තමන්ට තමන්ම තමයි මේ ධර්මය අනුගමනය කරන්නට උපකාරවත් වන්නේ. එනිසා අපිට අපේ ජීවිතය තුළ ඇති නොයෙක් කෙලෙස් මල මදයන් දුරු කරගෙන නිවැරදිව ධර්ම අවබෝධයක් සිද්ධ කරන්නට නම් අපිට අපි පිළිබඳව දැක්මක් තියෙන්නට අවශ්‍යයි. එහෙම නැතිනම් අපේ ජීවිතය පිළිබඳව යථාර්ථවාදී කියවීමක් අපි සතු විය යුතුයි. අන්න එතකොට තමයි අපේ ජීවිතය අංග සම්පූර්ණ වූ ජීවිතයක් බවට පත්වන්නේ. අංග සම්පූර්ණ වූ ජීවිතයක් නැතිව මේ ජීවිතය ලබාගත් ජීවිතයේ හිස් වුණ දෙයක් බවට නම් අපි පත් කරගන්නේ පින්තුණේ ඒක නොවිය යුතු දෙයක්. එනිසා මේ ලබාගත් මනුස්ස ජීවිතය අපතේ යවා ගන්නට එපා. කනෝවාමා උපජ්ජගා. මේ ලැබුණු ක්ෂණය අත්හැර ගන්නට එපා. මේ ක්ෂණය ඉවත්ව යන්නට දෙන්න එපා. ඒකයි කනෝවාමා උපජ්ජගා කියලා දේශනා කළේ. එනිසා වෙනතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ ක්ෂණය ඉක්මවන්නට නොදී ඔබ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරන්න. ඒ නිවීම ලබා ගන්නට ඔබ ප්‍රමාද වෙනවා කියලා කියන්නේ ඔබේ ජීවිතය ඔබ මොහොතක් මොහොතක් පාසා මරණයට ලං වෙනවා මරණය කරා ගමන් කරනවා මරණය හැමුවේ අසරණ වන තවත් සත්වයක් බවටයි පත්වන්නේ ඒ මරණය හැමුවේ අසරණ නොවන්නට නම් ඔබට සිද්ධ වෙනවා ලෝකේ යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන ලෝකයේ තියෙන nissaratwaya සාරාපගත බව සිහිපත් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදයේ පිළිබඳව නුවණින් අවබෝධ කරගෙන වාසය කරන්නට. එනිසා භාග්‍යතුන් වහන්සේ අපට දහම් ප්‍රතිපදාවක් තුළ පෙන්වා දුන්නේ ඒ උතුම් මඟ අපි යන්නේ කොහොමද කියලා. ඒ උතුම් මඟ අපි යා යුතු විදිහ පිළිබඳව හිතනකොට, හොයනකොට එයට ගැළපෙන වටිනා සූත්‍ර දේශනාවකුයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සාමින්හන්සේ අසනීප වුණ වෙලාවේදී උන්වහන්සේගේ අසනීප තත්ත්වය පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේට දන්වන ලදුව භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද සාමින්හන්සේ නිමිති කරගෙන ආනන්ද තෙරුන් වහන්සේටයි මේ සූත්‍රය වදාළේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඥා 10ක්. ඒ කියන්නේ අපිට ලෝකය පිළිබඳව විවරණය කළ හැකි නොයසේනම් අපි හිතෙන් දියුණු කළ යුතු හඳුනා ගැනීම විදි 10ක්. ඒ 10න් පළවෙනි එක අනිච්ච සංඥාව අපි මීට පෙර සාකච්ඡා කළා. දෙවෙනි සංඥාව අනත්ත් සංඥාව අපි ඒකත් සාකච්ඡා කළා. ඒ වගේම තෙවැනි සංඥාව අසුභ සංඥාව පසුගිය සතිය තුල අපි සාකච්ඡා කළේ අන්න ඒ අසුභ සංඥාව පිළිබඳව. දැන් මෙන්න මේ දස සංඥාවන් පිළිබඳව අපි කතා බහ කරනකොට ඔබට දැනෙනවා ඇති ඔබට තේරෙනවා ඇති මේ කතා කරන්නේ ඍජුවම භාවනා මග කියලා. භාවනාවක් කියලා කියන්නේ පින්න තුනේ ඒක අපි අපේ හිත දියුණු කිරීමක්. හිතට අකුසලයන්ගෙන් පීඩා පැමිණෙන එක නතර කරගෙන ඒ අකුසලයන්ගෙන් හිත රැකගෙන හිත දියුණු කරන එක තමයි භාවනාව තුළින් අපි කරන්නේ. එනිසා මේ භාවනාව තුළ අපි හිත දියුණු කරනකොට, භාවිත කරනකොට ඒ සඳහා ඉලක්කයක් තියෙන්නට ඕනේ. දැක්මක් තියෙන්නට ඕනේ කොහොමද මේක කරන්න කියලා. අද සමාජය දිහා බලනකොට අපිට පේනවා දැක්මකින් තොරව බොහෝ දෙනෙක් භාවනා කරනවා. දවස් දෙක තුනේ භාවනාවන් සතිය දෙකේ මාසේ හැමාරේ භාවනා වැඩසටහනොත් ඇතැම් විට යොදාගෙන බොහෝ දෙනෙක් භාවනා කරනවා. නමුත් භාවනාවට පළමු තමා තුළ සම්පූර්ණ වේ යුතු සම්‍යක් දර්ශනය නැතිකොට ඒ භාවනාව කොයිම වෙලාවකදීවත් අංග සම්පූර්ණ වූවක් ලෙස දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි මූලිකම සත්‍ය ඥානය තුළින් ඔබ ලැබිය යුතු ලැබිය හැකි ඒ උතුම් වූ මඟ පිළිබඳව තියෙන අනුමාන ඥානය ඔබ තුල පැවතිය යුතු වෙන්නේ. අද සමාජය තුළ ප්‍රතිපදාව වඩන පුද්ගලයින් කිහිප දෙනෙක් අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා. මම මේ කාරණාව පිළිබඳව මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. මේ ප්‍රතිපදාව වඩන පුද්ගලයන් පිළිබඳව සලකා බැලීමේදී අපට දකින්නට ලැබෙනවා හරියට මේ මම කියන්නේ වහලෙට නගින්නට ඉනිමගක් සාදන කීප දෙනෙක් වගේ. එහෙම නැතිනම් වහලෙට නගින්නට උත්සාහවත් වෙන කීප දෙනෙක් වගේ. මේ අය විසින් විවිධ ස්වරූපයන්ගෙන් උත්සාහවත් වෙනවා. කොහොමද උත්සාහවත් වෙන්නේ? නෑ උත්සාහවත් වෙනවා මේ වහලෙට නගින්න එක පුද්ගලයෙක් ඉන්නවා අර පුංචි පුංචි ලී දඬු කැබලි කපාගෙන ඇවිල්ලා තබනවා අහසේ තබනවා අතාරිනවා මොකද වෙන්නේ අර පුංචි ලී කැබල්ල බිමට වැටෙනවා ආයෙත් ලී කැබල්ල අරගෙන අහසේ තබනවා අතාරිනවා එතකොට මොකද වෙන්නේ ආයෙත් නැවත බිමට වැටෙනවා නැවත නැවත නැවත නැවත ඔහුගේ කාර්යය බවට පත් වෙලා තියෙන කොමක්ද අර ලී කැබැල්ල අරගෙන අහසේ තබනවා නැවත අතහරිනවා අහසේ තබනවා නැවත අතහරිනවා වැටෙනකොට ආයෙත් අහුලලා තියෙනවා දැන් ඕක තමයි ක්‍රියාවලිය එතකොට ඔන්න ඔය විදිහට භව මේ ඉනිමකක් හදන්නට උත්සාහවත් වෙන පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා ඒ වගේම තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා මොකද කරන්නේ ඒ පුද්ගලයා වහල් ළඟට ගිහිල්ලා උඩ පනිනවා වහලෙට කිට්ටුයි වගේ පේනවා ආයෙත් බිමට වැටෙනවා. ආයෙත් උඩ පනිනවා. ආයෙත් කිට්ටුයි වගේ පේනවා. නැවත මොකද කරන්නේ? නැවත බිමට වැටෙනවා. ඔන්න ඔය විදිහට උඩ පැන පැන ඉන්න කට්ටියකුත් ඉන්නවා. එතකොට තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මොකද කරන්නේ? එනිමගක් හදනවා. එනිමග හදලා වහලට නගිනවා. හැබැයි නැගලා තියෙන්නේ තමන්ට හදාගන්න අවශ්‍ය තමන්ගේ ගෙදර වහලෙට නෙමෙයි අල්ලපු ගෙදර වහලෙට අල්ලපු ගෙදර වහලෙට ඉනිමන් ගහන අයත් ඉන්නවා තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා හොඳ දෙපැත්තේ තියෙන හොඳ දඬු දෙකක් ගෙනත් තියලා අර කියපු අර පොඩි ලී කෑලි ටික හරියට ගහගෙන ක්‍රමානුකූලව එයා පියවරෙන් පියවර පියවරෙන් පියවර වහලෙට නගිනවා අන්න එහෙම කෙනෙකුත් ඉන්නවා ලෝකේ. එන්නතුනේ මේ එක පුංචි උදාහරණයක් කිව්වේ. අද කාලේ අපේ සමාජය තුළ දකින්නට පුළුවන් මේ ආකාරයේ වූ චරිත. අර පුංචි පුංචි ලී කෑලි අරගෙන ලය කෑල්ලක් අරගෙන ඇවිල්ලා තියනවා අතාරිනකොට ආයෙ බිමට වැටෙනවා. ආයෙ තියනවා ආයෙ බිමට වැටෙනවා. මේ විදිහට භාවනා කරන කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයා වගේ භාවනා කරන කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? ධර්මඥානයක් ඇත්තේ නැහැ. ශාසනය හොයන්නේ භාවනාවෙන් තමයි පටන් ගන්නෙ. ධර්මයේ පිළිබඳව ගැඹුරු නුවණක් නැතුව භාවනාව කියන තැනින් ශාසනය හොයාගෙන ගිහිල්ලා ඔහුට අවශ්‍ය භාවනා කරන්න. ඉතින් උදේ පැයක් භාවනා කරනවා, දවල් පැයක් භාවනා කරනවා, හවස පැයක් භාවනා කරනවා මේ විදිහට කරනවා. ඒ පැය භාවනා කළා ආපහු වැඩ කටයුතු ටික කරලා එනකොට අර පැයක් කරපු ඔක්කොම ටික ඉවරයි ආයෙත් මුල ඉඳලා පටන් ගන්නවා. මොකක් වගේ අර ලී කෑල්ල අහසේ තියනවා අතෑරපු ගමන් වැටෙනවා වගේ භාවනාව අල්ලන් ඉන්නකන් තියනවා අතෑරලා වෙන වැඩකට හිත යොමු කළ ගමන් අර ටික ඉවරයි වැටිලා ඉවරයි ආයෙත් මුල ඉඳලා පටන් ගන්න ඕනේ ආයෙත් ලී කෑල්ල හොලගෙන තියනවා ආයෙත් භාවනා කරනවා ආයෙත් අතෑරපු ගමන් ඉවරයි ඔන්න ඔය විදිහට භාවනා කරන පිරිසකුත් ඉන්නවා තවත් සමහර පිරිසක් ඉන්නවා ඒ අය ඊට වඩා ටිකක් වෙනස් ඒ අය මොකද කරන්නේ? උඩ පනිනවා. උඩ පනිනකොට උඩ පනිනකොට ඒ අයට පේනවා වහලෙ කිට්ටුයි වගේ. හැබැයි ආයෙත් බිමට වැටෙනවා. ඒ වගේ ගොඩාක් කරුණු කාරණා එකතු කරගෙන ගොඩාක් දර්ශනීය පැත්තෙන් කරුණු එකතු කරගෙන නැතිනම් පාඩම් කරගෙන ඒකෙන් යන්න බලනවා අර මූලික ධර්ම කොටහස ප්‍රායෝගික භාවිතය සඳහා අවශ්‍ය වෙන දේවල් මගහැරලා දාලා යන්න බලනවා. හරියට ඒ අයට පිහිටා සිටින්නට බැරුව උඩ පැනලා වහලට කිට්ටුයි වගේ පේනුණාට ඒ අයට පිහිටලා ඉන්න අර මූලික පොඩි පොඩි ලීපටි ගහපු ඒවා නැහැ. එනිසා ඒ අය බිමට වැටෙනවා. ආය උත්සාහවත් වෙනවා. ආයත් උත්සාහවත් වෙන්නේ අර ක්‍රමයෙන් තමයි බිමට වැටෙනවා. අන්න ඒ වගේ උඩ පනිනවා වගේ අර පාඩම් කරගත්ත ටිකෙන් දර්ශනයේ පැත්තෙන් විතරක් ඒ කියන්නේ දර්ශනයේ පැත්තෙන් විතරක් කියන එකෙන් අදහස් කරන්නේ මේ ඉගෙනගත්ත පොඩි පොඩි පාඩම් ටිකකින් විතරක් නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙකුත් ඉන්නවා දර්ශනයේ විදිහටම කිව්වොත් ඒක වැරදි ඒ නිසා මෙතනදී කියන්නේ යම් කිසි කෙනෙක් අර පාඩම් විදිහට ඉගෙනගෙන ඒ ටික හිත හිත හිටියා කියලා එකෙන් ඔහුට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ මොකද අර උඩ පයින්කොට කිට්ටුයි වගේ ඒ ටික ගැන හිතනකොට නිවනට සමීපයි වගේ තේරුණාට එයාගේ හිත අනුපූර්ව ක්‍රමයෙන් ක්ලේශ ප්‍රහාණයකට ලක් වෙලා නැහැ. මොකද මෙන්න ලෝකෙ ඉන්න උද්ඝටිතඥ විපංචිතඥාදී පුද්ගලයෝ. එතකොට ඒ උද්ඝටිතඥාදී පුද්ගලයින්ට පුළුවන්කම තියෙනවා බොහෝ ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නට. ඤෙය්‍යාදී පුද්ගලයින්ට මේ ධර්මය සිද්ධ වෙනවා ක්‍රමානුකූලව අධ්‍යයනය කරලා ඒ තුල හිත දියුණු කරලා හිත වඩලා භාවනා කරලා හිත මේ අධිගමයක් කරා ගන්නට සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අපි අපේ පුද්ගල බව මොකද්ද කියන එක පිළිබඳව. ඒකට ඒ පුද්ගලයාට සිද්ධ වෙන අනුපූර්ව ක්‍රමයට තමන්ගේ හිත අරගෙන යන්නේ. මෙහි රාගාදී වූ චේතනාවන්ගෙන් පීඩා විඳිනකොට ඒක ඒ විදිහටම තියෙනකොට අපි කොච්චර අර පාඩම් කරගත්තත් ඒව ඔස්සේ හිතන්න ගියත් අපිට මේ මේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍යයි මූලික විදිහටම අර පිටා සිටින්නට අර පුංචි පුංචි පටිකෑලි ටිකකුත් ඕන වෙනවා වගේ දේකුත් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ ඒ දේවල් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න අපිට අවශ්‍යයි. ඒ නිසා කොච්චර දේවල් පාඩම් තිබුණත් ඒක ප්‍රායෝගික භාවිත වෙන විදිහ අපි දන්නේ නැත්නම් එහෙනම් ඒ අවබෝධයෙන් අපිට පළක් නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා පින්නතුනේ අපිට තියෙන්නට ඕනේ ප්‍රායෝගික භාවිතය කොහොමද වෙන්නේ කියලා දැක්මක්. එතකොට තුන්වෙනි පුද්ගලයාට එයා ඉනිමග ලස්සනට හදාගත්තා. හැබැයි නැග්ගේ අල්ලපු ගෙදර වහලට. එහෙම කෙනෙකුත් අපේ සමාජය තුළ ඉන්නවා. ඒ තමන් හිතාගත්ත ප්‍රතිපදාව තුළ තමන් දැනගත්ත තමන් හඳුනාගත්ත මාර්ගය තුළ ගිහිල්ලා එයා හිතාගත්ත තැනකටපත් වෙලා එක්කමම සෝවාන් වුණා හරි දැන් මේ ශාසනය විදියට ඔහු සෝතාපන්න වෙලා නැහැ හැබැයි ඔහු ඒක යම්කිසි ලක්ෂණ ටිකක් ආරූඪ කරගෙන මම මේ මේ தത്വයටපත් වෙලා මේ මේ තැන තමයි මේ මේ තලයේ තුල තමයි දැන් ඉන්නේ කියලා සමහර කෙනෙක් එහෙමපත් වෙච්ච පුද්ගලයෝ නැතන් වෙලාවට ඉන්නවා. ඒ මොකද්ද මේ ධර්ම මාර්ගයේ තිබියදී. ඒ කියන්නේ Tamange gedara ප්‍රශ්න තිබියදී අල්ලපු gedara වහලේ උඩට නැගලා ඉන්නවා වගේ Taman ඇති කරගත්ත තැන්වලටපත් වෙලා ඉන්න කොටස ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. සමාජය තුළ විවිධ මට්ටමින් මේ ප්‍රතිපදාව පුරන ප්‍රතිපදාව තුළ හික්මින පිරිස්. ඒකට ඇත්තටම මෙන්න මේ වගේ කටයුතු කරන ලෝකෙට අපි નિවරදිව යමක් කරනවා නම් කොහොමද කරන්න ඕනේ? හතරවැනි පුද්ගලයෙක් බවට අපිපත් වෙන්නට ඕනේ. හතරවැනි පුද්ගලයෙක් කියලා කියන්නේ අර ඉනිමඟක් හදන්නට කියලා ගෙන ආපු පුංචි පුංචි ලී කෑලි ටික අහසේ තිය තිය ඉන්නේ නැතුව දෙපැත්තට තියෙන හොඳ දඬු වැටක් අරගෙන නැතිනම් හොඳ ලීයක් අරගෙන මේකේ ශක්තිමත් ලෙස ගැට ගහලා හෝ ගහලා සකස් කරගෙන ඒක ඊතර වහලට ඉනිමඟ ඔසවා තබලා අපිට පුළුවන්කම තියෙනවා වහලට නැගලා අවශ්‍ය නොතෙමී ඉන්නට අවශ්‍ය විදිහට සකස් කරගන්න. මොකද මේ කෙලෙස් වැස්සෙන් නොතෙමී ඉන්නට අවශ්‍ය අපි සමත විපස්සනාදී මේ ධර්මයන් ඔස්සේ අපි මේ මාර්ගය දියුණු කරගත යුතුයි. ඒකට අර ධර්මඥානයත් උපකාර වෙනවා. ඒකට අර සමත විපස්සනාදී ලක්ෂණයන්ගෙන් සමන්විත සියලුම කටයුතු මේ ප්‍රතිපදාව පුරා ගන්නට උපකාර වෙනවා. හරියට අර ඉනිමඟ හදා ගන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ. එනිසා භාවනාව නැමැති අර පොඩි ලී කැලී ටිකත් එතනදී අපිට ඕන වෙනවා. මූලික දැක්ම නැමැති අර ප්‍රධාන දේත් එක්ක අපි ඒක එකට සංයෝජනය කරමින් එකට බඳිනින් මූලික දර්ශනයත් එක්ක නැතිනම් අනුමාන ඥානයත් එක්ක නැතිනම් සත්‍ය ඥානයත් එක්ක මේ දේවල් ටික එකට එකතු කරගනිමින් අපට පුළුවන්කම තියනවා මේ ඉනිමඟ සකස් කරගෙන කෙලෙස් වැස්සෙන් නොතැමෙන විදිහට අපේ මේ මේ දේ සකස් කරගන්නට ප්‍රතිපදා නැතිව වහලය හදාගන්නට ඒ නිසා අද දවසේදී අපි ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ ඒක එච්චරම බුද්ධි ගෝචර මට්ටමක් තුළ තියෙනවද කියලා ටිකක් විමසා බලන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සියල්ලම වැරදි කියන එක නෙමෙයි. අපි භාවනා කරන එක මේ විදිහට අපි નિවැරදිව කරනවද? નિවැරදි දැක්මක් ඒ තුළ අපිට තියෙනවද කියන එක ගැන ඔබ ටිකක් බලන්නට ඕනේ. මොකද ඇයි භාවනා කරන්න කියලාවත් දන්නේ නැතුව නම් භාවනා කරන්න එතනින් එහාට ඒ කිසිම වැදගත්කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ දස සංඥා කතා කරන මොහොතේ ඒ කරුණ ටික පිළිබඳව සිහිපත් කළේ ඔබට ඊටාම වැදගත් වෙයි යම් භාවනාවක් කරනවා නම් අන්න ඒක ඉලක්කගත කරගෙන මේ භාවනාව කළ යුතුයි කියන තැනට. ඉතින් පින්නතුනේ අපිට විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා අද දවසේදී අපි භාවනා කරනකොට මේ භාවනාව ඉලක්කගත විය යුතු තැන හඳුනාගෙන කරනකොට මේ මේ දස සංඥාවන්ම අදාළ ඉලක්කය වෙත අපිට නිවැරදිව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් අසුභ සංඥාව කියන එක අපි සාකච්ඡා කරමින් ඉන්න පවතින සංඥාව. අසුභ සංඥාව කියන අසුභය අනුව දැක්කා කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. කෙනෙකුට අසුභය ඇස් දෙකෙන් බලාගෙන හිටිය කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙම වුණා නම් එහෙම මේ විච්ඡේදනය කරලා මේ කය කපලා කොටස් එළියට අරගෙන බලන ඇත්තෝ ඔක්කොටම කලින් මාර්ගඵල අධිගම ලබනවානේ. හැබැයි එහෙම නෑනේ. එතන මොකද්ද නැත්තේ? දර්ශනයක් නැහැ. එනිසා ඒත් ඔවුන්ට තියෙන කය පිළිබඳව සුභ සංඥාවක්. අසුභ සංඥාවක් ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපි මෙතනදී කළ යුතු වෙන්නේ අසුභ සංඥාවක් ප්‍රකට කර ගැනීම. එනිසා දැන් අසුභ සංඥාව ප්‍රකට කරගන්නේ සුභ සංඥාව නැති වෙන්නට අවශ්‍ය නිසා. අපි දන්නවා මොන තැන දක්වාද මේක අවශ්‍ය වෙන්නේ කියලා. අවශ්‍යතා අනුවයි මේ මානසිකාර්යය අපි භාවිත කරන්නේ. ඒ අවශ්‍යතාවය අපිට નિවැරදිව තේරුම් ගන්නට බැරි වුණොත් එහෙම ධර්මය හරියට නොදන්න අසෘතවත් සුතඥයෙක් වුණොත් එයා කය පිළිබඳව බලලා කය ගැන කලකිරෙයි මිසක එතනින් එහාට දෙයක් ඔහු දන්නේ නැහැ. වැදගත් වෙන්නේ කය එපා කියලා කය ගැන කලකිරන එක නෙමෙයි. ඔහු එහි තියෙන තෘෂ්ණා ඡන්දය දුරු කරලා ඔහු ලබන විමුක්තිය පිළිබඳවයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි අපි කරන මේ භාවනාව සාර්ථකද අසාර්ථකද කියන එක තීරණය වෙන්නේ. එනිසා අසුබ අසුබය අපි බලනකොට අනුපස්සනාවක් විදිහට එමත් නැතිනම් සංඥාවක් විදිහට අපි වඩනකොට ඒක අපේ නිර්වාණගාමී ප්‍රතිපදාවට කොතෙක් දුරට අනුයාත වෙනවද කොහොමද භාවිත කරන්න කියන දැක්ම ඔබ සතු විය යුතුයි නිකම්ම භාවනා කරනවට වඩා ඉතින් ඒ විදිහට භාවනා කිරීමේදී අපි ඒ උද්ඝාන කෞශල්‍ය විදි පිළිබඳව නැතිනම් උද්ඝාණය කරගන්න ආකාරයන් පිළිබඳව අපි එතනදී විශේෂයෙන් පසුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ වගේම අපිට තවත් තියෙනවා මානසිකාර කෞශල්‍යතාවයක්. ඒ කියන්නේ අපි මානසිකාර්යය පැවැත්වීමේදී කොහොමද අපි මේ දේවල් පිළිබඳව මානසිකාර්යය පවත්වන්නේ? මේකත් ඊටාම වැදගත්. මානසිකාර්යය පැවැත්වීමේදී කොහොමද අපි මානසිකාරයේ පවත්වන්න කියන එක. එතකොට මෙන්න මේ මානසිකාර විදි පිළිබඳව අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මානසිකාර කිරීමේදී අනුපූර්ව ආකාරයට අපි මානසිකාරයේ පැවැත්වීම. අසුබ භාවනාවේදී ඒක තමයි පළවෙනි අංගයේ බවටපත් වෙන්නේ. අනුපූර්ව විදිහට මානසිකාරයේ පැවැත්වීම. අනුපූර්ව කියලා කියන්නේ දැන් පිළිවෙලක් තියනවානේ. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු අස්මා දලඹු මේ ආදී ලෙස අපිට බලන්න පුළුවන් අනුපූර ක්‍රමයක් තියෙනවානේ අන්නේ අනුපූර ක්‍රමවේදයට තමයි මානසිකාර්ය සිහිපත් මානසිකාර්ය කළ යුතු වෙන්නේ දැන් කේසාලෝමා නකා දන්තා තචෝ කිව්ව කියලා අපි ඕකෙදී මේ දන්තා තචා තචෝ නකා ලෝමා කේසා කියලා මේ විදිහට මේ කලවම් කර කර බලන්නේ නැතුව මේ කේසා ලෝමා නඛාදන්තා තචෝ කියලා ඒ අනුපූර්ව විදිහට අපි මානසිකාර්යය පැවැත්වීම කළ යුතු වෙනවා. ඒක තමයි පළවෙනි අධීරයේදී අපිට තියෙන මේ කියන්නේ දෙතිස් කුණ පොට්ටාසේ පිළිවෙලින් අපි මානසිකාර්යය කළ යුතුයි. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව තමයි මේ දෙතිස් කුණප කොට්ටාසයන් මේ විදිහට වඩන භාවනා කරන කෙනාට වඩාත්ම හිතට දැනෙන පංචකය තෝරා ගත යුතුයි. එතකොට ඒක තෝරා ගන්නට නම් ඔහු ඉස්සෙල්ලා මේ සියල්ලම භාවනා විදීන් පිළිබඳව ඔහු පරේක්ෂණයක් කළ කෙනෙක් වෙන්නට ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම අර පිළිවෙලට අත්නොහැර ඒ පංචක වෙන් කරගෙන කොටස් පහ පහ පහ පහ වෙන් කරගෙන අන්න ඒ අනුව ඔහු මානසිකාර්ය කළ යුතු වෙනවා. එතකොට මේ මානසිකාර්ය කිරීම ඒ ඔස්සේ ඊටාම පහසුවෙන් Tamanට කරන්න පුළුවන්කම තියෙන අනුපූර්ව මානසිකාර්ය සැලසීමෙන්. ඒ වගේම නාතිසීඝං ඒ කියන්නේ වේගෙන් මෙනෙහි කරගෙන යන්නේ නැහැ. වේගෙන් මෙනෙහි කරගෙන යන්නේ නැහැ. වේගෙන් මෙනෙහි කරගෙන යන්න ගියාම මොකද වෙන්නේ? ඉනිමගක් වේගෙන් නගින්න යන මිනිස්යාව পায় පැටලී ඉනිමගෙන් ඇද වැටෙනවා වගේ හරියට වේගෙන් මේ මානසිකාරය පවත්වන්නට යන කෙනාට අර කෙස්ලොම් නියද සම්මස්නහරාදී දේවල් වල තියෙන ලක්ෂණ විභාගවත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද කියන එකක්වත් නැතුව අපි නිකම්ම හිත හිත ඉන්න දෙයක් විදිහට මන්තරයක් වගේ කේසාලෝමානකා දන්තා තචෝ මන්සන්නහාරු වට්ටියත් මිජ්ජං හදයන් කියලා මේක කටපාඩමෙන් කියාගෙන ගියා කියලා මේක ගැන හිත හිත හිටියා කියලා අපිට පුළුවන් කමක් නැහැ පින්නතුනේ මේකෙන් ලබන ප්‍රයෝජනේ ලබන්නට එනිසා මේක ක්‍රමානුකූලව හැමින් සැරේ අපි මේ පිළිබඳව මානසිකාරය කරන්නට ඕනේ. ඒ කියන්නේ මේක වේගෙන් ඔහේ හිතාගෙන යන්න එපා කියන එක. වේගෙන් හොයාගෙන හිත හිත යන්නේ නැතුව මේ කොටසින් කොටස අරගෙන මේ කොටසින් කොටස හැමින් සැරේ Tamanගේ හිතට අරමුණු කරමින් එහි ලක්ෂණාදී අපි කලින් කතා කළා ඒ බෙහෙදයන් පිළිබඳව කොහොමද බැලිය යුත්තේ කියලා වන්න, సంతාන, ගන්ධ, ආකාශ මේ ඒ කියන්නේ ඕකාසාදී පිළිබඳව පිළිබඳව සම්මර්ෂණය කරමින් එතකොට එහි තියෙන දිසාදිය දිසා විභාගාදිය කරමින් පරිච්ඡේදාදිය පිළිබඳව අවධානය යොමු කරමින් નિවරදිව පිළිවෙලට ඒ දේ කරනකොට තමයි ඉන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට નિවරදිව ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එහි පියවරවල් අතර දමා යන්නට ගියොත් වෙන්නේ මගහැර යන්නට ගියොත් වෙන්නේ ඒ නිසා එන වැරදි දේවල් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා භවනාවේදී අපි තාමත් ප්‍රවේශමෙන් එය සිදු කළ යුතු වෙනවා. එතකොට අපි ශීඝ්‍රයෙන් නැතිනම් වේගයෙන් ඒක කරගෙන යන්නේ නැහැ වගේම හෙමින් සැරෙත් නාතිසනිකං කියලා කියනවා මේ හෙමින් සැරේ වේගවත් බවක් නැතුව කොහේ කරගෙන යන්න ගියාම හිත තීන මිද්දේට යනවා හිත තීන මිද්දේට යනවා ඊට පස්සේ හිත මැලිකමක් දක්වනකොට අර ලක්ෂණාදිය පිළිබඳව නිවැරදිව ගෝචර කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ දීර්ඝ ගමනකට පිළිපන්න මිනිසෙක් ඒ දීර්ඝ ගමන පිළිබඳව හෙමින් සරේ යන්නට පටන් ගත්තොත් ඔහුට ගමන කෙලවරක් යාමකට කලින්ම ක්ලාන්ත බවට පත් වෙලා નિયમિત කාල පරිච්ඡේදයේ ය아가න්නට බැරි වෙනවා වගේ මේක નિවැරදිව කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිසා මේක වේගෙන් කළ යුතුත් නැහැ, හෙමින් කළ යුතුත් නැහැ. නමුත් මනසෙන් નિවැරදිව ලක්ෂණාදිය උද්ඝාණය කරමින් මෙය කළ යුතු වෙනවා. හරියට සියුම් දූවිලි වගේ ටිකක් අතින් අල්ල ගන්නවා වගේ. බුරුලට අල්ලගත්තත් ඒ ටික ලිස්සා යනවා වැටෙනවා. තද කරලා අල්ලන්නට ගියත් ඒක නැති වෙලා යනවා. ඒ නිසා මේක ක්‍රමවේදයට නිශ්චිතව ගානට අල්ල ගන්නට ඕනේ. මධ්‍යස්ත ලෙස ගන්නට ඕනේ. එතකොට අන්න ඒ වගේ පින්නතුනේ අපිට මේ කර්මස්ථානයේ වැඩිම තුලදීත් අර වේගෙන් ඒක කරගෙන යන්නේ නැතුව හෙමින් ඒක කරගෙන යන්නේ නැතුව අපි ඒක ක්‍රමානුකූලව නිවැරදි ලෙස සිද්ධ කළ යුතු වෙනවා. ඒ වගේම අපි වික්ෂේප දුරු කිරීම වශයෙන් මේක කළ යුතුයි. හිත විසිරෙන්නට නොදී, හිත වික්ෂේපයට පත්වන්නට නොදී මේ සිදු කළ යුතු වෙනවා. මොකද්ද වික්ෂේපයට පත් වෙනවා කියලා කියන්නේ? දැන් කේසාදී දේවල් අපි සිහිපත් කරන්නට යනකොට එහි තියෙන අසුබ නිස්ෘත ස්වභාවය ඉස්මතු වෙන්නේ නැතුව එහි තියෙන නිල්වන් ස්වභාවයට අපි හිත තබා ගත්තොත් නිල්වන් කියන්නේ තද නිල්ස් කියලානේ කියන්නේ කළු පාට කියන එකට. එතකොට දැන් මේ කළු පාට ස්වභාවයට අපි හිත තියාගෙන ඒක සුබ සංඥාවක් විදිහට ප්‍රකට කරගන්නට ගියොත් ඔබට ඒ අරමුණ තවදුරටත් අසුබ සංඥාව පිහිටා නොසිට එතන සුබ සංඥාවක් ඉස්මතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් විට හිතට රාගයක් දැනෙනකොට ඒ රාගය හික්මවා ගැනීම සඳහා මේ මානසිකාරයේ පවත්නකොට ඒ ඒ අදාළ රූපයක තියෙන කෙස් ආදී නිමිත්තක් අරගත්තට පස්සේ ඒකේ සුබ පැත්ත ඔබට ඉදිරිපත් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සුබ පැත්ත ඉදිරිපත් නොවි ඉදිරිපත් කරගන්නේ නැතුව හිත වික්ෂේපයටපත් නොවන විදිහට තමයි ඒ අරමුණ අපි ග්‍රහණය කළ යුත්තේ. එහි තියෙන පිළිකුල් නිස්සිත ස්වභාවය අපි මානසිකාරය කළ යුතු වෙන්නේ. එතකොට ඒකේ තියෙන පිළිකුල් සාගත ස්වභාවය නිසානේ අපි බත් පිඟානක කෙස් ගහක් තිබුණොත් එහෙම ලස්සනයි නොකිය ඒක ඉවත් කරන්නේ අපි ඒකෙන් සම්පූර්ණම. එතකොට අන්න ඒ වගේ එහි තියෙන පිළිකුල් ගතිය මතුවලා එන විදිහට ඒක හිතට දැනෙන විදිහට අපි ඒක අරමුණු කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් හිත වික්ෂේපයට යනවා. වික්ෂේපයට ගියොත් හිතේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට සිද්ධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ අසුබ සංඥාව තුළින් පින්නතුනේ අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි විදිහකින් අපේ මානසිකාරය සුබ සංඥාවෙන් ඉවත් කරලා අසුබ සහගත තැනක පිහිටුවා ගැනීම. ඒ තුලින් ගැටීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ හිතේ තියෙන ප්‍රියසහගත ස්වභාවය රාගය යටපත් කොට අපිට එතන විරාගී ස්වභාවයක් හිතට ස්මතු කොට දීම. නානත්ව සංඥාවන් අයවත් කොට දමලා ඒකත්ව සංඥාවකට සංඥාවකට හිත තැබීම. මෙන්න මේ දේවල් තමයි පින්නතුනේ අපිට මෙතන ඉලක්කගත වෙන්නේ. ඒ නිසා මෙතනදී තාමත් විශේෂයි. මෙතනදී තාමත් වැදගත්. අපි මේ කාරණාව පිළිබඳව මූලික වශයෙන් අවධානයක් යොමු කිරීම. ඒ කියන්නේ මේක අපි ශ්‍රීපත් කළා වගේම වේගෙන් හෙමින් කියාගෙන යන්නෙත් නැතුව මධ්‍යස්ථ ලෙස කරන්නටත් ඕනේ. අපි එතනදී සංඥාව තුළ අරමුණු වෙන දේ සංඥාව තුළ අපිට ස්මතු වෙන දේ පිළිබඳව අපි ඊටමත් ගැඹුරු අවබෝධයකින් ඊටමත් වටින එතනට අවධානයක් යොමු කරමින් ඒ දේ සිදු කළ යුතු වෙනවා. එහෙමත් නැති වුණොත් ඒක හෙමීට ගිහිල්ලා හිත අන්තිමේටම විසිරෙලා ඒක අසුබේ වඩන්නට ගිහිල්ලා ඒක සුබ සංඥාව කියන තැනින් අවසන් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා වික්ෂේප බව දුරු කරමින් ඒ මානසිකාරය කළ යුතුයි. ඒකටත් කියනවා මානසිකාර කෞශල්‍යයක්. නැතිනම් මානසිකාරයේ තියෙන දක්ෂ ස්වභාවයක්. ඒ වගේම අපිට දැන් ප්‍රඥප්ති ඉක්මවීම වශයෙන් අපිට මේක කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රඥප්ති සහගත ධර්මයන් ඉක්මවීම වශයෙන් අපි මේ අසුබය වැඩි යුතුයි. ප්‍රඥප්ති ඉක්මවීම වශයෙන්. ඒ කියන්නේ ප්‍රඥප්ති කියන්නේ දැන් මේ දේවල් වලට අපි පනෝගත්ත පැනවීම විදිහට. ඒ කියන්නේ දැන් කෙස්ලොම් නියදත් කියලා අපි මේකේ පනෝගත්ත පැනවීම තියෙනවානේ. මේ ප්‍රඥප්ති ලක්ෂණයන් වලට වඩා එහා ගිහිල්ලා අපි හිතන්නට ඕන. කෙස් කියනකොට මේ නාම මාත්‍රික ප්‍රඥප්තිය නෙමෙයි අපිට හිතට දැනෙන්නට ඕනේ. අපිට දැනෙන්නට ඕනේ එහි අසුබය. එහි අසුබ ලක්ෂණය ලොම් කියනකොට ලොම් ගස් ටිකක් නෙමෙයි අපිට දැනෙන්නට ඕනේදී. එහි තියෙන අසුබ ස්වභාවය. එතකොට මේ පිළිකුල් ගත ස්වභාවය තමයි අපිට හිතට තේරෙන්න ඕනේ. ඒ විදිහට මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය පිළිබඳව අපේ හිතට අරමුණු වෙන්නට ඕනේ. ඒ විදිහට අරමුණු වෙනකොට තමයි පින්නතුනේ අපිට ඒ ඒ භාවනාවේ තියෙන මූලික අර්ථය මූලික කෘත්‍ය සාධනය වෙන්නේ. ඒක නැතිනම් ඒ මූලික අර්ථය සාධනය කරන්නේ නැහැ. අපේ සිත ඒ මතු පිටින් දුවනවා. දැන් සමහර වෙලාවට අපි බුදුන් වඳිනකොට වන්දනා කරනකොට ධාත ටික කියලා ඉවරයිනේ හිත කොහෙද තිබ්බ කියලාවත් අපි දන්නේ නැතුව. ඒ වගේ අර ප්‍රඥප්ති විදිහට අපි මේක ඔඩින් යන්නට ගියාම භාවනාව තුළ බලාපොරොත්තු වෙන මූලික අර්ථය අපිට මේ තුලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රඥප්ති ඉක්මවීම කියන දේ අපිට මෙතනදී ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේ අනුපූර්ව මොංචන වශයෙන් උත් කළ යුතුයි. දැන් අපි මුලින් කිව්ව අනුපූර්ව වශයෙන් කළ යුතුයි කියලා. ඒ වගේම අනුපූර්ව මොංචන වශයෙන් මේ භාවිත කළ යුතුයි. අනුපූර්ව මොංචන වශයෙන් කියලා කියන්නේ දැන් අනුපූර්ව බව අපි කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී අනුපූර්ව ක්‍රමයන් ගැන කිව්වා. මේ මානසිකාරයේ පවත්වන පුද්ගලයා අපි අපි කිව්වා වඩාත් හිතට අසුබය දැනවෙන කොටස් ටිකක් තියෙනවා නම් අන්නේ කොටස තුල රැඳී සිටිය යුතුයි කියලා. ඒ පංචකය තුල රැඳී සිටිය යුතුයි. ඒ පංචකයේත් වඩාත්ම දැනෙනවනම් ඒ දැනෙන කොටස පිළිබඳව ඊට පස්සේ මානසිකාරය කරන්නට අවශ්‍යයි. ඒක තමයි අනුපූර්ව මුංචන බව කියලා කියන්නේ. හරියට දැන් තල්ගස් 32ක් පොලිමට තියෙනකොට මේ තල්ගස් 32 ඉන්න එක වඳුරෙකුට ඒක වැද්දෙක් මේ වඳුරට විදින්නට කියලා ඒකේ තල්කොලයකට විද්දාම මේ වඳුරා කලබල වෙලා එහා පැත්තේ ගහට 32 වෙනි 31 වෙනි අනිත් ගහට යනවා. එතකොට එතනට ගියාට පස්සේ නැවත මොකද්ද කරන්නේ? ඒ පැත්තෙන් නැවත සද්ද කළාම මේ පැත්තට එනවා. මේ විදිහට මේ වඳුරා වෙහෙසටපත් කළාම අවසාන ලෙසම මේ වඳුරා බොහොම වෙහෙසටපත් වෙලා කොහෙටවත් පැනගන්නට බැරිව එක තැනකට වෙලා ඉන්නවා. අන්න මේ වගේ මේ දෙතිස් කුණප කොටාස මේ විදිහට කොටස් විදිහට සම්මර්ෂණය කරනකොට ඒ තුළින් තමන්ගේ සිතට දැනෙන යම් විශේෂ කොටසක් තිබෙනවා නම් අන්න ඒ දැනෙන විශේෂ කොටස තුළ තමන්ගේ හිත තබාගත යුතුයි. එතකොට ඒ තුළ සිත තබාගත යුතුයි. අර වඳුරා එක තල් ගහක තල් ගොබයක් බදාගෙන අවසානයේ නතර වුණා වගේ අපි අපේ මනසත් එක අරමුණක ඊට පස්සේ තබා ගන්නවා. අපිට දැනෙන්නේ අට්ඨි කියන අට්ඨික සංඥාව නම් ඒ අට්ඨික සංඥාව තුළ අපි නතර වෙ යුතුයි. අර මිහින්තලා වැසි තෙරුන් වහන්සේ වගේ. අට්ටික සංඥාව වඩපු මෙහෙන්තලාවැසි තෙරුන් වහන්සේට උන්වහන්සේ ඉදිරියට පැමිණි කාන්තාවකුත් උන්වහන්සේට පෙනුන ඇට සැකිල්ලක් වගේ. ඒ කියන්නේ ඇහැට පෙනුන්නේ නැහැ කියන එක නෙමෙයි ඇහැට පෙනුණා. උන්වහන්සේ මනසට ගත්ත අරමුණ බවට පත් උනේ උන්වහන්සේ වඩපු අට්ටික සංඥාව. ඒතරම් අට්ටික සංඥාව දිනු කළා. දකින දකින තැන ඇට සැකිලි පෙනෙන විදිහට උන්වහන්සේ අට්ටික සංඥාව වැඩුවා දැන්. ඇටසැකිල්ලක් දකිනකොට සාමාන්‍ය කෙනෙකුට බියක් ඉපදුනාට මේ ප්‍රඥාවෙන් භාවනා කරන භාවනා යෝගියෙකුට එය ඊටමත් වටින නිමිත්තක්. ඔහු එහි බයටපත් වෙන්නේ නැහැ. ඒ තුල තැති ගැනීමකට ලක් වෙන්නේ නැහැ. දැන් අපිනේ ඒ ඇටසැකිල්ල දකිනකොටම මෙහි මරණ බය ඇති වෙන්නේ පුද්ගල බවත් එක්ක ගිහිල්ලා. හැබැයි දැන් අර විදිහට අසුබය ප්‍රඥාවෙන් වඩන පුද්ගලයෙකුට අට්ටික සංඥාව සිහිපත් වුණා කියලා එයාට මරණ බය ඇති වෙන්නේවත් පුද්ගලයෙක් පිළිබඳව ගැටීම් ඇති වෙන්නේවත් නැහැ. එයා දන්නවා ඒ තුල සිත ඒකාග්‍රගතව පවත්වාගෙන ඉන් ඉදිරියට තමන්ගේ හිත වඩන්නේ කොහොමද කියලා. එනිසා මේ මානසිකාරය වැඩි යුතුයි. මේ මානසිකාරයේ වඩන ක්‍රමය තමයි ඒ අනුපූර්ව බව මුංචනය කරනවා. අනුපූර්ව බවෙන් නිදෙනවා අපි එතකොට. එතකොට අර ප්‍රකට වෙන කොටස් අරගෙන බලනවා. කේසා ලෝමානකා දන්තා තචෝ කියනකොට අපිට මෙතනදී ප්‍රකට වෙන කොටස් ටිකක් තියෙනවනම් ඒ ප්‍රකට වෙන කොටස විතරක් අපි ගන්නවා. ඒ ප්‍රකට වෙන කොටස් ටික අරගෙන අපි භාවනා කරනවා. ප්‍රකට වෙන කොටස් ටික අරගෙන භාවනා කරනවා. ඒක තමයි අනුපූර මුංචන වශයෙන් පවත්වන මානසිකාරය කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට මානසිකාරය කරනකොට ඒ භාවනානුයෝගයාට ඒ ඒ කොටස් වලින් වඩාත්ම සිතට දැනෙන කොටස ඉස්මතු කරමින් භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භාවනා කරනකොට ඒ අදහාල කොටස පිළිබඳව එයාට වර්ණ වශයෙන් ඊට පස්සේ සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වර්ණ වශයෙන් සිහිපත් කිරීම තුළ එයාට අර්පණා සමාධි මට්ටම් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඊළඟ සම්මර්ෂණය නැතිනම් ඊළඟ මානසිකාරය තමයි අර්පණා භාව වශයෙන් කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ දෙතිස් කුණප කොට්ඨාසයන්ගේ අපිට උපදවන්නට පුළුවන්කම තියෙනවා අර්පණා දෙතිසක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තියෙන වර්ණාදී නිමිති අපි කිව්වා උද්ඝාන කෞශල්‍ය ගැන කතා කරනකොට වර්ණ සතහන එතනදී අපි උපුටා ගන්නවා කියලා. ඉතින් වර්ණ සතහන කියන දේ අරමුණු කරනවා කියලා. අනේ වර්ණ සතහන අරමුණු කරගෙන ඊට පස්සේ අර කසින භාවනා විදිහට ඒ පැත්තට යන්නට පුළුවන්කම තියෙනවා. මේ පින්නතුනේ අපි කතා කරන්නේ මේ සමතය පැත්තෙන් මේක වඩන හැටි. මේක මේක තව අපි ගොඩක් වපසරියක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ චිත්ත සමාධිය තමයි මේ තුළ බලාපොරොත්තු වෙන්නේ. අර නානත්ව සංඥා අයින් කරලා දාලා එක අරමුණක හිත નિවරදිව පිහිටවාගෙන චිත්ත සමාධිය අපි කොහොමද ඇති කරගන්නේ? අන්න ඒක තමයි මෙතනදී අපේ අපේක්ෂාව. ඒ නිසා මේකේ බලාපොරොත්තු වන අර්ථය ඒ ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීම නිසා ඒ අර්ථනා භාව වශයෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත දියුණු කරන්නට. එතකොට ඒ විදිහටම මේ දෙතිස් කුණප කොටාසයන්ගෙම ඒ කියන්නේ මේ කුණප කොටස් දෙතිසේම පුළුවන්කම තියෙනවා මේ විදිහට තමන්ගේ හිත දියුණු කරන්නට. එතකොට මේ විදිහට හිත දියුණු කරගෙන යන කෙනෙකුට තමන්ගේ හිත මානසිකාර්යය පැවැත්වීමේදී හිත පිළිබඳව අවබෝධය තිබීම වැදගත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හිත පිළිබඳව අපිට කොහිත කෙසේ දියුණු කළ යුතුද කියලා පෙන්වා වදාළ බොහෝ සූත්‍ර දේශනා අපිට තියෙනවා. අන්නේ සූත්‍ර දේශනා පිළිබඳවත් අපිට යම් අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අධිචිත්ත සහගත නැතිනම් අධිචිත්ත අනුയോഗයේහි යෙදෙන වික්ෂුවක් විසින් කලින් කලට තමන්ගේ සිත පත් කරගත යුතු තැන් මොනවාද කියලා. තමන්ගේ සිත පග්‍රහ කළ යුතු තැනදී පග්‍රහ කළ යුතු වෙනවා. නිග්‍රහ කළ යුතු තැන්වලදී නිග්‍රහ කළ යුතු වෙනවා. ඒ වගේ සූත්‍ර දේශනාවනොත් අපිට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ හිත අපිට සලකන්නට ඕනේ සීති භාවාදී වශයෙන් සලකන්නට ඕනේ විදිහ සූත්‍ර දකින්න ලැබෙනවා. ඒ වගේම අධිචිත්තයෙන් යුක්ත භික්ෂුන් වහන්සේ නම කලින් කලට ආසේවනය කළ යුතු තැන් දේශනා කරනවා. සමාධි නිමිත්ත ආසේවනය කළ යුතුයි කලින් කලට. එහෙම නැති වුණොත් ඒක නැති වෙලා යනවා. මේ විදිහට වික්ෂුන් වහන්සේ නමක් විසින් ඒ තමන්ගේ හිත වැඩේ යුතු පැතිකඩවල් ගැන දේශනා කරනවා. එතකොට අපිට එතනදී පින්නතුනේ වැදගත් වෙනවා ඒ කාරණා ටික පිළිබඳව මූලිකව අපි ලබා ගන්න අවබෝධය, මූලිකවම තබා ගන්න දැනුම් පරාසය අපිට ඊටාම වැදගත් වෙනවා. එනිසා යම්කිසි සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් අපේ හිත කොහොමද සමාධි සමාධියක නියැලෙනකොට අපි සමාධි නිමිත්ත ආසේවනය කරන්නේ මොන වගේ අවස්ථාවකද කියලා. ඒ අවස්ථාව ගැන දත යුතුයි. නැතිනම් සමාධිය ආසේවනය කළ යුතු අවස්ථාව දන්නේ නැතිව අපි අනිකුත් වෙලාවල් වල සමාධි නිමිත්ත ආසේවනය කරන්නට යෑමෙන් ඒ සමාධි නිමිත්ත බිඳ වැටෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට මේ මාත්‍රකාවෙන් එළියට ගිහිල්ලා ආනාපානසති සමාධිය සමාධිය අපිට භාවිත කරන්නට පුළුවන් ඒ කාය විවේකයේ ලබාගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට. එතකොට ඒ සමාධි නිමිත්තම අපි අරගෙන නැවත සක්මන් කරනකොට හරි එදිනදා වැඩක් කරනකොට හරි ඒක භාවිත කරන්නට ගියොත් අර තිබෙන ස්ථාවරත්වයට එකෙන් හානියක් වෙනවා. අන්න ඒ නිසා අපි දැනගන්නට ඕනේ සමාධිය ආසේවනය කළ යුතු තැන. එතකොට ඒ තීන මිද්දාදියට හිතපත් වෙනකොට එයින් හිත නිදහස් කරගන්නේ කොහොමද කියන දැනුම අපිට එතනදී ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා ඒ සමාධි නිමිත්තක් ආසේවනය කරන්නේ මොන වගේ අවස්ථාවකදීද කියන දැනුම අපිට මේ බුද්ධ දේශනාව තුළින් ඒ වගේ සූත්‍ර දේශනා අධ්‍යයනය තුළින් අපිට ලැබෙන්නට අවශ්‍යයි. ඒ වගේම හිත සිසිල් කරගත යුතු මට්ටමට කරුණු ගැන දේශනා කරනකොට ඒ එබඳු වූ සූත්‍ර දේශනාවන් අපි තබාගෙන මෙනෙහි කිරීම කිරීම ඊටාම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් වෙන දේ තමයි පින්නතුනේ අපේ හිත උද්දච්චයට යනවා, සීන මිද්දේට යනවා, මේ ආකාරයට අපේ භාවනාව සමෘද්ධ නොවන ලෙස නොඑක ආකාරයටපත් වෙනවා. ඒ නිසා මෙතනදී විශේෂ සැලකිල්ලක් දක්වමින් අපි අපේ හිත පිළිබඳව නොඑක් අරමුණු වලටපත් නොවන විදිහට රැක ගන්නට ඕනේ. ඔන්න ඔය ආකාරයට සූත්‍ර ධර්මතා ඇසුරු කරන ආකාර තුනක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ත්‍රිවිධ ආකාරයට ඒ කියන්නේ දැන් බොජ්ජංග භාවනාදිය සිද්ධ කරන ආකාරයන්ගෙන් කොහොමද ඊට අනුයුක්ත සූත්‍ර. හිත පග්‍රහ කරන සැලකිය යුතු තැන පග්‍රහ කරන්නේ කොහොමද? ඒ නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඔසවා තබන්නේ කොහොමද? සම්පහන්සනය කරන්නේ කොහොමද? මේ ආදී වශයෙන් සීති භාව වශයෙන් කොහොමද වඩන්නේ? ඒ වගේම අපි හිත සමාධි අනුයුක්තව කටයුතු කරනකොට අපි කොහොමද ඒ අධිචිත්ත අනුයුක්ත භාවය ඇති කරගන්නේ. මේ ආදී කරුණු පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ මේ සූත්‍ර දේශනාවලදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේද පිළිබඳව විමසීම මෙතනදී තාම වැදගත් වෙනවා. මෙන්න මේ කියපු දසවිධ මානසිකාරයන් අපි හොඳින් සිහියෙන් කරනවා නම් අන්යාට මේ අසුබ නිමිත්ත පිරීමට යනවා. එතකොට එයා දන්නවා හිත තීන මිද්දේට තවදුරටත් යනකොට එයා අසුබ නිමිත්තේ සිටිය යුතු නැහැ. එයා හිත සම්පහන්සණය කරන්නට ඕනේ පැති. එයා දකින්නට ඕනේ. හිත ද්වේෂයේ පැත්තට යනකොට එයා තවත් අසුබේ වඩ වඩ ඉන්නේ. එතකොට දන්නවා ඒ හිතට එයා පග්‍රහ කරන්නට ඕනේ. හිත ඔසවා තබන්නට ඕනේ දැන් මොනවද කියලා. ඒ වගේම එයා දන්නවා හිත ඕනවට වඩා අති දහවණයෙන් උද්දච්චයේ පැත්තට යනකොට යා නිග්‍රහ කළ යුතු නම් නිග්‍රහ කළ යුතුයි. තීන මිද්දේට යනකොට නිග්‍රහ කළ යුතු නම් සිතට නිග්‍රහ කළ යුතුයි. ඒ වගේම හිත තමාගේ සීලාදී අනුස්මරණය තුළ සම්පහන්සනය කළ යුතු අවස්ථාවල හිත සම්පහන්සනය කළ යුතුයි. එතකොට මේ ආදී නොයෙක් ක්‍රමෝපායන් තුළින් තමන්ගේ හිත භාවනාවට කර්මන්නේ වූවක් බවට පත් කරගන්නට ඕනේ. ඒක ඒ නිසා අසුබේ වඩනවා කියන එකෙන් කියන්නේ අතොරක් නැතුව එක දිගටම අසුබේ විතරක් හිත හිත යනවා කියන එක නෙමෙයි. ඒකට අවශ්‍ය ප්‍රව බොහෝ දේවල් තියෙනවා. ඒ බොහෝ අංගක් තියෙනවා. එතකොට අන්න ඒ දේවලුත් අනුමත අනුගමනය කරමින් තමයි අපි මේ தත්වයට අපේ මනසපත් කරගත යුතු වෙන්නේ. ඒ නිසා වෙනතුනේ අපි අද දවසේදී අපේ භාවනා ක්‍රමය, භාවනා විදිය සකස් කරගන්නකොට ඊටාමත් ප්‍රඥා සම්පන්නව ඒ භාවනා විදිය සකස් කරගන්නට ඕනේ. එතකොට තමයි අපි වඩන අසුබ නිමිත්ත නිවැරදි ලෙස අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඒ භාවිත කිරීම නැත්නම් අපි කරගන්නේ ඒ අසුබේ වඩනවා යයි කියලා වෙනත් තැනක හිත පැවැත්වීමක් රඳා තැබීමක් අල්ලපු ගෙදර වහලට නගිනවා වගේ වැඩක් තමයි එතකොට සිද්ධ වෙන්නේ. නිසා ඒක නිවැරදි විදිහට අපි කරන්නට ඕනේ. එතකොට මේකෙන් කියන්නේ දැන් හැම වෙලේම මේ දෙතිස් කුණප කොටාස භාවනාව කරනකොට අසුභය පමණක්ම ප්‍රගුණ කළ යුතුයි කියන එක නෙමෙයි දැන් මෙතනදී අපි අසුභය තමයි මූලික වශයෙන්ම ප්‍රගුණ කරන්න ඕනේ නම් කෙනෙකුට මෙතනදී පුළුවන්කම තියනවා කලාප සම්මර්ෂණයක් විදිහටත් යමක් කරන්න. කලාප සම්මර්ෂණයක් කියලා කියන්නේ කොටස් විදිහට මේ කයේ තියෙන ස්වභාවයන් පිළිබඳව එයාට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. කෙස්ලොම් නියද සම්මස්නහර මේ එකක්වත් මම නොවුණු මගේ නොවුණු මේ කොටස් ටිකක් නේද කියලා මේ දෙතිස් කුණප කොටාස පිළිබඳව සම්මර්ෂණය පවත්වන්නට පුළුවන්. අන්න ඒ විදිහට මේ දෙතිස් කුණප කොටාසයන් පිළිබඳව සම්මර්ෂණය පවත්වනකොට එයාට ඒ තුළ අර ඝන සංඥාව දුර වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් කියන සංඥාව දුර වෙලා යනවා. එතකොට මේ ඝන සංඥාව දුරු වීම තුළ එයාට ප්‍රායෝගිකව පුළුවන්කම තියනවා මේ රූපය තුළින් මිදෙන්නට අවශ්‍ය දර්ශනය ඉස්මතු කරගන්නට. එතකොට මේ දෙතිස් කුණප කොට්ටාසයේම කෙස්ලොම් නිය සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු ආදී මේ අතට අහු වෙන පටවි ධාතුව තදට ස්පර්ශ වෙන මේ දේවල් ටික අරගෙන මේ පටවි ධාතුව අදිමත්ත කොටස්. ඒ වගේම මේ කෙල සොටු මේ පිත්සෙන් සරව ආදී මේ දේවල් අරගෙන මේ ආපෝ ධාතුව අදිමත්ත කොටස්. ඒ වගේම මේ අංගමංගානුසාරී කුච්චිසේ කොට්ටාසය ආදී මේ වාත කොටස් ටික අරගෙන මේ වායෝ ධාතුව අනුව ගියපු කොටස්. එතකොට ඒ ආහාර දිරවීම, තැවීම, පැසවීම ආදී සිදු කරනු ලබන ඒ බඳු වූ දේවල් මේ තේජෝ ධාතුව අරගෙන මේ තේජෝ ධාතුව අනුව ගිය කොටස්. එතකොට මේ මේ දෙතිස් කුණප කොටාසයන්ම අපිට පුළුවන් ධාතු විදිහට සම්මර්ෂණය කරන්නට. මහා භූත රූප විදිහට ඒ දේවල් වලට අනුයාතව ඒ ලක්ෂණ ස්මතු කරගනිමින් දෙතිස් කුණප කොටාස සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට පින්නතුනේ මේ කලාප සම්මර්ෂණයටත් මේ දෙතිස් කුණප කොටාස පිළිබඳව මානසිකාරය පැවැත්වීම ඊටාම වැදගත් වෙනවා. හාල් මුං මෑ පිරුණු මල්ලක් අරගෙන මේ මල්ලේ කට ලිහලා මේ ටික බීමට දාලා මේ තියෙන්නේ මුං ඇට මේ තියෙන්නේ මෑ ඇට මේ තියෙන්නේ උඳු ඇට මේ තියෙන්නේ හාල් ඇට කියලා අපිට පෙන්වන්නට පුළුවන් වගේ මේ දෙතිස් කුණප කොටාස මේ කය පිළිබඳව අපි විවර කරලා මේ දෙතිස් කුණප කොටාස පිළිබඳව අපි බෙදා දක්වනවා. සතුන් හරකුන් මරණ තැනැත්තෙක් හරකෙක් මරලා ඒ ඒ දේවල් බෙදා වෙන්කොට තියනවා වගේ එතකොට අපි මේක බෙදා වෙන් කරනවා. වෙන් කරනකොට අර දැන් මස් විකුණනවා කියනවා මිසක හරක විකුණනවා කියන්නේ නැහැ නේද එතකොට. ඒ වගේ මේ වේදා වෙන් කර නුවණ ඇති කරගන්න පුද්ගලයාට හම්බ වෙනවා මම මගේ නොවුණු කොටස් ටිකක් විතරක් තියෙනකොට මෙතන සත්වයක් පුද්ගලයෙක් හෝ ඇසුරු කරන්නට දෙයක් නෑ නේද කියන නුවණට අවශ්‍ය ඒ පසුබිම සකස් වෙනවා. එනිසා ප්‍රායෝගිකව මේ අසුබ භාවනාව කියන දේ තුළින් අපි ඇති කරගන්න අසුභය එක පැත්තක දෙයක් විතරයි. ඒක ඒකාංශික දෙයක්. ඒ කියන්නේ මේක පිළිකුල් සාගත ස්වභාවය අර රාගය දුරු වෙන විදිහට මානසිකාරය කිරීම. ඒ වගේම අනෙක් අංශයක් තියෙනවා ඒ තමයි අර විදිහට මෙහි තියෙන කලාප නිස්ෘත ස්වභාවය සම්මර්ෂණය කරගනිමින් අපි සිදු කරනු ලබන මානසිකාරය. එතකොට අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ මේ ඔස්සේ අපේ මනස නිවැරදි ඉලක්කයකට අරගන්නට. ඒ කියන්නේ දැන් අපි පටන් ගත්ත තැන ඉඳලා අපි කියවනේ අපි ආයුත්තේ යම් ඉලක්කගත ගමනක් කියලා. අන්න ඒ ඉලක්කගත ගමන සිදු කිරීමේදී තම වැදගත් කරුණු ටිකක් තමයි මේ කතා කරන්නේ. මොකද්ද ඒ කරුණු ටික? අපිට පෙනෙනවා පිළිවෙලක් ඇතුව අංගයෙන් අංගයට කෙස්ලොම් නියද සම්මස්නහරාදී මේ දේවල් සම්මර්ෂණය කරලා අසුබ වශයෙන් මුලින් දැකලා රාගයේ තියෙන පදනම යටපත් කොට දමලා ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒක ඒ පදනමෙන් එළියට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා ඊට වඩා වෙනස් ස්වරූපයකින් තවදුරටත් ගැඹුරට මේ ටිකම සම්මර්ෂණය කරගන්නට ධාතු අවස්ථානයේ පැත්තට අපේ හිත නැඹුරු කරන්න. ඊට පස්සේ කලාප සම්මර්ෂණයේ පැත්තෙන් මෙබඳු කොටස් ටිකක් ඇති තැනක අපි සත්පුද්ගල භවයෙන් ඇසුරු කළේ කොහොමද කියලා මේ පිළිබඳව සත්පුද්ගල බව දුරු වෙන මට්ටමට අපේ හිත ඇති කරගන්නට. එතකොට මේ රූපයේහි ලක්ෂණ ටිකක් විදිහට අවබෝධ කරගනිමින් මේ කොටස් ටික සත්වයක් පුද්ගලයෙක් ලෙස කෙනකෙන කෙනකෙනා තම තම මනස තුළ උත්පාදනය කරගත්ත ආකාරය පිළිබඳව නුවණින් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට පින්නතුනි මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක් විදිහට කාටත් පුළුවන් තමන්ගේ ජීවිතය තුළ භාවිත කරන්නට. එතකොට ඒ තමන්ගේ ජීවිතය තුළ ඒක ඒ භාවිත කිරීම තුළින් තමයි පින්නතුනි තමන්ගේ මනස නිවැරදි ලෙසම අසුබ භාවනාව තුළින් නිවැරදි කරගත්තා වෙන්නේ. මේ විදිහට අසුබ භාවනාව තුළ සිදුවන කාර්යවේවක් නොදන්නාකොට ඇතම් පිරිසක් චෝදනා පවා කරනවා මේ කය පිළිකුල් කියලා බලලා මේ ගැටි ගැටිනේ ඉන්නේ මේකත් එක්ක මේ දැන් අපි අකමැති කියලා කියන්නේ පිළිකුල් කරනවා කියලා කියන්නේ මේ ගැටෙනවා නේ කියලා. ඒ අර පිළිකුල කියන වචනය අල්ලගෙන කියන එකක්. පිළිකුල් කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මට මේක එපා කරනවා අපි මේවා අයින් කරලා දානවා කියන අර්ථය කියන්නේ. ඒකට අන්න ඒ විදිහේ පිළිකුල් කිරීමක් නෙමෙයි මේ ශාසනය තුළ මේ අසුබ භාවනාව තුළ අසුබ කර්මස්ථානය තුළ මේ කරන්නේ. එහෙම පිළිකුල් කිරීමක් මේ ශාසනය අනුමත කරන්නේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි. මෙතන පිළිකුල කියන දේ වඩන්නේ ඇයි? පිළිකුල් සංඥාව පටික්කුල මානසිකාරය කරන්නේ. මේක එපා කියලා මේක මේක කලකිරෙනවා කියන එක කරන්න නෙමෙයි. ඊට වඩා උත්තරීතර අර්ථයකට යන්නට අවශ්‍ය පදනම හදන්න. මේච්චර අසුබ කොටස් ටිකක් මමයි කියලා අල්ලගෙන රාගයෙන් ඇලිලා ඉන්න එක වැරදි කියලා පෙන්නලා දෙන්න තමයි අසුබේ වඩන්නේ. මෙච්චර දෙතිස් කුණප කොටාසයක් මේ සත්පුද්ගල භවකින් ඇසුරු කරන්නේ මෙන්න මේ වගේ අවිද්‍යාවකින් කියන එක පෙන්වලා දෙන්න තමයි කලාප සම්මර්ෂණයක් කරන්නේ. ඒකට එතන යම් පදනමක් තියෙනවා මේක වඩන්න. හිතට ආපු ආපු විදිහට ඕන ඕන විදිහට මේක දිනු කිරීමක් විදිහට නෙමෙයි අපි දකින්නේ. එතකොට මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ මේ අසුබය වඩන්න කියලා දේශනා කරපු තැන් ගොඩාක් අපිට දකින්න පුළුවන්කම් තියෙනවා. කායගත සතිය කියන එක සාත සහගත දෙයක් කියලා පෙන්වනවා. සැප සහගත කායගත සතිය කියලා. ඇයි? කය අනුව යන සිහිය එච්චර සැප සහගතව පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ පිළිකුල කියන එක නිසා මේක හරි රළු ඇති කියලානේ. ඒ වුණාට අපිට ඕලාරික වශයෙන් ගත්තාම, ඒ කියන්නේ රළු මට්ටමින් ගත්තාම අපිට අද ඉන්න මට්ටමත් එක්ක පිළිකුල දැනුණට අපේ හිත එකඟ වෙලා හිත ඒකාග්‍රගත අරමුණක පිහිටියට පස්සේ ඔය දුවන පනිනකම අයින් වුණාට පස්සේ හිතින් හරි පහසුවක් තියෙනවා. අද පින්නතුනේ අපි මහා වැඩ ගොඩක් හිතට පවර්ලා තියෙන්නේ. ඒ අරමුණු ටික ඒ වැඩ ගොඩ අයින් වෙලා පොඩ්ඩක් නිදහසේ නිවිහැනහිල්ල එක අරමුණක ඉන්න හිතට අවකාශය සලසලා දෙනවා කියලා කියන්නේ ඒක හිතට ලැබෙන මහා ලොකු සැනසීමක්. ඒක මහා ලොකු නිවීමක්. එතකොට ඒකෙදී අර පිළිකුල කියන දේ ඉස්මතු වී එන දෙයක් නෙමෙයි. එතන පටිගය තරහ වේදෙන දෙයක් නෙමෙයි. පිළිකුල් ස්වභාවය ඉස්මතු කර ගැනීමයි දෙයක් එපා කියලා අප්‍රසන්න කරලා පිළිකුල් කරලා ඉවත් කරන එකයි දෙකක්. මෙතන තියෙන්නේ මේ දේ තියෙන පිළිකුල් සහගත ස්වභාවය තේරුම් අරගෙන මෙහි ඇලිය යුතු දෙයක් නෑ නේද කියලා මේ තියෙන සාරාපගත ස්වභාවය. කියන්නේ සාරයෙන් ඉවත්ව ගිය ස්වභාවය අපි නුවණින් සම්මර්ෂණය කර බැලීමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එනිසා පින්නතුනේ අපි ඊටාම බුද්ධියෙන් ප්‍රඥාවෙන් මෙතනදී කටයුතු කළ යුතු වෙනවා. ඒ කටයුතු කිරීම මෙසේ නොකළොත් ඉන් සිද්ධ වෙන්නේ අපි අසුබය කියලා අර මේ මේක දිහා බලන්නට එපා කියනකොට සමහර විට ඒක පිළි අරගෙන ඒක පස්සේ යනවා. ඒ අය සමහර වෙලාවට මේ වලට අර්ථකථනක් දෙනවා. කේසා කියලා කියන්නේ මේ තියෙන කෙස් නෙමෙයි. කය දෙයට ආසා කරන්නට එපා කියන එකයි කේසා කියලා කියන්නේ. ලෝමා කියලා කියන්නේ ලොව අමාවක්සේ දකින්නට එපා කියන එකයි ලෝමා කියලා කියන්නේ. දන්තා කියලා කියන්නේ දු අන්තා අන්ත දෙක දුරු කරන්න කියන එකයි දන්තා කියන්නේ කියලා. මේ වලට පවා එක එක අර්ථකථන දීලා එක එක වැරදි තැන්වලට අපේ සමාජය පත් කරනවා. ඒ නිසා මේ මේ අසුබ කමඨහනකින් මේක බලාපොරොත්තු වෙන අර්ථයවත් හරියට තේරුම් ගත්තේ නැති වුනහම තමයි මේ විදිහේ විකාර රූපී අර්ථකථන සපයලා මේ අර්ථ විකෘති කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් ඕනෑ තරම් අපිට සූත්‍ර පිටකයේ තුල දකින්න පුළුවන්කම තියෙනවානේ. පටවි ධාතු අධිමත්ත කොටස් හැටියට කේසා කියන එක පෙන්නනවා. ඒතකොට අට කතාව තුල කේසා කියන්නේ මොකද්ද කියලා විස්තර කරලත් තියෙනවා. ඒකට ඒ මේ කෙස් කියන එක පැහැදිලිව තියෙනකොට කය දෙයට ආස කරන්න එපා කියනකොට දැන් කය දෙයට ආස කරන්න එපා කියන්නේ ඒ කියන්නේ පටවි ධාතුව. ඒකට මේ මේ ගැළපෙන්නේ නැති අර්ථ නිරූපණ ධර්මයට ඉදිරිපත් වීම අද දවසේදී අපි දකිනවා. එනිසා මේ අපි භාවනාවක් තෝරා ගන්නකොට අපි දැනගන්නට ඕන මේන් සිද්ධ වෙන අර්ථය කුමක්ද? කුමක් සඳහාද මම අසුබේ වඩන්නේ? එතකොට මේ අසුබය පිළිබඳව අපි හිත දියුණු කරනකොට ඉන් ලබාගත හැකි ප්‍රතිලාභ කුමක්ද? මේ දේවල් අපි දැනගෙන තමයි මේක කරන්නට ඕනේ. අපි අසුබේ පිළිබඳව දැන් කතා කළා මේකේ තියෙන පිළිකුල් ස්වභාවය ඉස්මතු වෙන විදිහට මේක කළ යුතුයි. වර්ණ වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන් අපි මේක සටහන් වශයෙන් මේක ගත යුතුයි. මේ දේවල් ගැන අපි මතක් කළා. ඉතින් ඔබට පුළුවන් නම් මේ පිළිබඳව තවදුරටත් හොයලා බලන්නට ප්‍රායෝගිකව මේ මේ කොටස් පිළිබඳව මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කොටස් ඔබේ භාවනාවට ඒක ඊටාම ප්‍රායෝගික පහසුවක් වන්නට පුළුවන්කම තියෙනවා. එහි තියෙන දුර්ගන්ධවත් ස්වභාවයන් පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඒක තවත් වඩාත් පහසුයි. ඒ කියන්නේ අර භාවනාවේ අපි එක කොටසක් කතා කළානේ මේක මේකෙන් කියන්නේ අසුබය පැත්ත වැඩි වෙන එක කියලා. ඒ කියන්නේ අර සුබ සංඥාව යටපත් කර ගැනීම සඳහා කරනවා කියලා. අන්න ඒකට ඒක උපකාර වෙනවා. එතකොට ඒ විදිහට අර දේ කරලා චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගන්න පැත්තට යන්න පුළුවන් වර්ණ සටහන පිළිබඳව අරමුණු කිරීමෙන්. හරියට අර කසින නිමිත්තක් උත්පාදනය කරගන්නවා වගේ එහි තියෙන පැහැ සටහන අරමුණු කරගෙන අපිට පුළුවන් ඊට පස්සේ ඒ ඒ වර්ණ සටහන පැත්තෙන් යන්න. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා කිව්වා අර එකක්වත් නැතුව කලාප සම්මර්ෂණය පැත්තෙන්. එතකොට අර අසුබයේ විදිහට පිළිකුල් මේකේ දුගඳයි මේ විදිහට නෙමෙයි අපි ගන්න. අපි ඒ පැත්ත බලන්නේ නැතුව මේ කෙස් කියන එක මම මගේ නොවන ස්වභාවයක්. කෙස් ගහක් ගැලවිලා ගියාට පස්සේ ඒකට මම මගේ කියන්නේ ලොම් ගහක් ඉවත් වෙලා ගියාට පස්සේ ඒකට මම මගේ කියන්නේ මෙන්න මේ විදිහට පිනතුනේ අපි මේ පිළිබඳව සම්මර්ෂණය කරනවා. එතකොට මේ සම්මර්ෂණය කිරීම අපි නිවැරදිව සිදු කළ යුතු වෙනවා. ඒ නිවැරදිව සිදු කිරීම තුළ තමයි අපේ භාවනාව අපිට නිවැරදි තැනකටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් භාවනාව පිළිබඳව අපි අසුබ සංඥාව පිළිබඳව කතා කළේ අසුබ සංඥාවේදී මානසිකාර කෞශල්‍ය පිළිබඳව කතා කරනකොට මිශ්‍රණයක් හැටියට අපි කතා කළා කරුණු තුනක්. ඒ තමයි අධිචිත්ත අනුയോഗ භාවයට තියෙන සූත්‍ර මෙනෙහි කිරීම, සීති භාව භාවයට තියෙන පුද්ගලයන් අපි මේ සූත්‍රයන් සම්මර්ෂණය කිරීම, ඒ වගේම බොජ්ජංගානුයුක්ත සූත්‍රයන් අපි සම්මර්ෂණය කිරීම කියන ප්‍රධාන කරුණු තුන අපිට පුළුවන් මේ දේවල් ඉස්මතු වෙන ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නටත්. ඉතින් මේ අද දවසේදීත් ඔබ සම්මර්ෂණය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සිදු කරගත් සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. ඵලයෙන් අපට ධර්මයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පතං ඥාතීන් තක්කින් අනුමෝදන් කරමු ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලු කුසල ධර්මයේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටත් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් එකසේ හේතු වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන්